අපි අදත් මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනා කොටසට අයිති සත්‍ය පාරවයේ දෙවෙනි නැත්නම් සමුදේ සත්‍යයට අදාළ කොටසකුයි අද දවසට ගැලපෙන පරිදි මාතෘකාව වශයෙන් සකස් කරලා තබා ගන්න යෙදුනේ. අපි මේ වෙනකොට සතිපට්ඨාන සූත්‍රයේ වාර 77ක් පවු කරලා තියෙනවා අද මේ පැය වශයෙන් ගන්න ඕන 78 වෙනි පැය එහෙම නැත්නම් 78 වෙනි ධර්ම දේශනාව. ඒ අතරතුර මුලින් සඳහන් කළා වගේ මුල් මුල් සතිපට්ඨාන ධර්ම ආයනුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන වශයෙන් පවු කරගෙන දැන් මේ හැසිරෙන්නේ අපි ධම්මානුපස්සන කොටසේ එිනොත් මුලින් සඳහන් ඒ නීවරණ ආදී පර්ව කොට සමාර කරලා දැන් මේ ඉන්නේ සත්‍ය පර්වයේ ඒකේ දෙවෙනි සත්‍යය සමුදේ සත්‍යය. ඒ සමුදේ සත්‍යය සාමාන්‍යයෙන් බෞද්ධයන් අතර ප්‍රසිද්ධ දෙයක් කුෂ්ණාව කියලා. මෙතනදී සමුදේ කොටසේදී විශේෂයෙන්ම පතාගතයන් වහන්සේ මේ තෘෂ්ණාව සර්වඥතා ඥාණයෙන් දුරට විනිවිද බලලා පිරිසිදු බලලා ඇතිවෙන්න පවතින්න පුළුවන් තැන් මේ මතු කරලා දෙන අවස්ථාව. ඒකෙදී මේ වෙනකොට අපි કૃષ્ණාව ඇති වෙන්න පුළුවන් કૃષ્ණාව ලැබ ගන්න පුළුවන් ස්ථාන රාශියක් එකින් එක දේශනා විලාසයේ අනුව විග්‍රහ කරගෙන අවිල්ලා තියෙනවා. ඉතලාම රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන ආරම්මන 6 ධර්ම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආ ධම්ම කියන ආරම්භන හය ඊගාවට එව්වා ගෝචර කරගන්න ප්‍රසාද රූප වශයෙන් නැත්නම් ආය අධ්‍යාත්මික ආයතන වශයෙන් චක්කු සෝත ධාන ජීවා කාය මන පතේ ඊගාවට ඒ එක එකක් රූපයක් චක්ෂුෂය කියන ඇහැට නැත්නම් සාත්‍යයක් සෝතේ කියන කනට වදින අවස්ථාවක ධාමත් ප්‍රත්‍යুৎපන්නව ඒ ඒ තන උපදින්නා වූ චක්කු සෝත ඝාන ආදී විඥාන හය මේ ඉදීම හුවා දක්වන නැත්නම් මේ තුන එකට පහළ වෙන හුවා දක්වන ස්පර්ශ හය ඊගාවට ඒ ස්පර්ශය නිසා වේදනාවට වින්දනයකටපත් වෙන හැටි ආදි වශයෙන් අපි එක එක කොටසකට සාමාන්‍ය සතියක නැත්නම් පැයක පමණ කාලයක් ප්‍රමාණයක් විස්තර ඉදිරිපත් කරලා දෙනවා. එයිනොත් ඒ අර කලින් කියාපු කලින් සඳහන් කරපු චක්ෂුජ රූපයත් ඒකට ගොදුරු වෙන වර්ණ රූපයත් කියන දෙකම රූපස්කන්ධයට අයිති වෙනවා. ඊගාවට ඒ අවස්ථාවේදී මේ ඇහැට පේන රූපය අනේකුත් වැඩ පිළිවෙල වලට වඩා සංසිද්ධි වලට වඩා ප්‍රකටන එතන උපදින විඥාණය විඥානස්කන්ධයට අයිති වෙනවා. ඊගාවට මේ තුන එකතු වෙලා පහළ වෙන ස්පර්ශයේ චෛතසිකය. මේ වැඩ පිළිවෙලේදී චිත්ත වේදයක් විස්තර කිරීමේදී ඉතාමත් වැදගත් මෙහෙවරක් කරනවා. ඊගාවට ස්පර්ශය පදනම් කරගෙන වේදනාව පහළ වෙනවා අපි ඒක වේදනා කන්දේ වශයෙන් එහෙම නැත්නම් ප්‍රතිපත්තාන ගන්නකොට වේදනානුපස්සනාව වශයෙන් ගණන් ගන්නවා පංචස්කන්ධයේදී රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියනකොට සම්පූර්ණ මේ වේදනා තනි චෛතසිකය ස්කන්ධයක් කන්දක් සමූහයක් ගුණවක වැඩක් කරලා දෙනවා ඒක නිසා වේදනාව වෙනමම පංචස්කන්ධ කොටසකට සංග්‍රහ වෙලා තිනේ. ඊගාට අපි අද සාකච්ඡා කරන්න ගන්න සංඥාවත් රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියනකොට සංඥා ස්කන්ධයක් වශයෙන් පෙන් කළා දෙන් කළා දක්වනවා. නමුත් চৈতසික වශයෙන් ගන්නකොට එකක්. රූප බලනකොට කොටස් කරලා පෙන්නනවා. ඊගාට වේදනා බලනකොට එකම চৈতසිකයක් වේදනා ස්කන්ධයක් බාටපත් වෙනවා. ඊගාට සංඥා চৈতසිකයක් ස්කන්ධයක් බාටපත් වෙනවා. සංස්කාර කොටස් ඉතුරු চৈতසික ඔක්කොම එකට දාලා සංස්කාර ස්කන්ධේ වශයෙන් ගණන් ගන්න විඥාණය නැත්නම් ඒ ඔක්කොට මුල් වෙන්නා වූ හිත විඥාන ස්කන්ධේ වශයෙන් ගණන් ගන්න. ඒ නිසා ඒ ඒ පැතිවලට තියෙන සම්බන්ධතාවය දැනගත්තාම මේවා පිළිබඳව හැදෑරීම මේවා පිළිබඳ මතකයේ තබා ගැනීම ඒ භාවනා කරන යෝගාවචර පිටසට උදව්පකාරයි. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ එක চৈতසිකය සංඥා চৈতසිකය සංඥා ස්කන්ධයක් හදන නිසා තෘෂ්ණාව ඇති කිරීම වශයෙන් සංසාරයට බැඳ තැබීම වශයෙන් ඊ타මත්ම සංගවී ගත්ත කුලුල් කෘත්‍යයක් ඉෂ්ට කරන කෙනෙක්. ඒ වාගෙම තමයි තේරුම් ගන්නට තේරුම් ගන්නට ඊ타මත්ම තමන්ගේ ජීවිතේ විචිත්‍ර කරන চৈতසිකය. ඒ වාගෙම තමයි අපි ලෝකයක් එක්ක පවත්වන සම්බන්ධතාවයේදී නැත්නම් ලෝකයේ අපිත් එක්ක පවත්වන සම්බන්ධතාවයේදී මේ තරම්ම මේක මායාකාරී කරවන්නට මේ තරම්ම මේක গুপ্ত ධර්මයක් බාටපත් කරගන්නට මේ තරම්ම මේක සංකීර්ණ ධර්මයක් පත් බාටපත් කරගන්නට මේ සංඥා විශාල කෘත්‍යයක් කරනවා. ඒක නිසා සංඥාව හැදෑරීම මානසික දුර්ලභම් ඇතිවස්සන්ට මානසික අසහන ඇති කරන සුළුයි. ඒ නිසා සංඥාව හැදෑරීම සෞඛ්‍ය සම්පන්න මානසිකත්වයක් ඇති කෙනාට ලෝකේ තියෙන ගැඹුරම ධර්මයේ බාටපත් වෙනවා. ඒ නිසා භයානකයි පැත්තකින් බලනකොට මේ සංඥා ගැන හැදෑරීම. මේ සංඥා විපල්ලාස නැති කෙනෙකින් උත්තරඥයන් අතර හොයාගන්න බැරි තරම්. ඒක නිසා අදාළ භාවයෙන් නම් ස්කන්ධයක් වශයෙන් මේක හඳුනා ගැනීමක් වශයෙන් නම් ලොකු වටිනාකමක් තියෙනවා මේ සර්වඥන් වහන්සේගේ මේ කෘත්‍ය තුල. ඒ වගේම තමයි යම් කෙනෙක් අන්ධ පෘථග්ජන භාවයේ ඉඳලා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් දියුණු වෙගෙන එනකොට ඒ පුද්ගලයා තමා විසින් මේ ලෝකයෙන් ලැබෙන සංඥාවල් කොච්චර විකෘති කරලා කොච්චර සංකීර්ණ කරලා ලෝකේ සංකීර්ණ භාවයක් ඇති කරන සමනු සංකීර්ණ භාවයටපත් වෙලා පිරිහෙන මුකයට වැටෙනවාද එහෙම නැත්නම් එවැනි සංකීර්ණ භාවයක් ඇති කරන මේ සංඥාව ගැන හදාරලා සංඥාව ගැන භාවනා කරලා සංඥා ගැන සාකච්ඡා කරලා කොච්චරක්නම් මේ Taman තුළ සිදුවෙන මේ පටලැවිලි විපල්ලාස අපි වෙන සංසාර කවදාකවත් නොවිච්ච තාලෙට මේ චිත්තක්ෂණයේදීම මේ මොහොතේදීම මම තුලම මෙතනදීම සාක්ෂාත් කිරීම නේද මේ මනුෂ්‍ය ධර්මයේ උත්තරී මනුෂ්‍ය ධර්මයට අධිකේතිම මාර්ගය. එහෙම නැත්නම් ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරනවා කියන්නේ කියලා එන්න එන්න එන්න එන්න Taman දිහාට හැරෙනවා. එන්න එන්න එන්න එන්න මේ චිත්තක්ෂණයටම එනවා. එන්න එන්න එන්න එන්න මෙතනටම එනවා. අපි යම් අවස්ථාවක මගෙන් පිටතට යනවන මේ චිත්තක්ෂණයෙන් පිටතට යනවන මේ ස්ථානයේ පෙරදට යනවා නම් සංඥා විපල්ලාස නිසින්ින්දේ වැඩ කරනවා. ඒ යන්නේ සංඥාවල් තුලින්මයි. මේ මොහොතේ තමා තුළ මෙතන සිද්ධ වෙන දේ අර සංඥාවේ කරන පාටලාවෙලි විලෝපන අන්දමන්ද භාවයෙන් තොරව ප්‍රත්‍යක්ෂව අත්දකින්න පුළුවන්. නමුත් ඒකවත් තේරුම් කළ දෙන්න අමාරුයි මේ සංඥාව පාටලවගත්ත ඇත්තන්ට මානසික අසහන තියෙන ඇත්තන්ට. මොකද ඒක භයානක දෙයක් වෙනවා අයියත්තන්ට වර්තමානට හිත ගන්න එකම. තමන් ළඟට හිත ගන්න එකම. මේ මොහොතට හිත ගන්න එකම. මේ දැනට හිත ගන්න එකම බලලවන සුළු දෙයක් වාටපත්. ඒ ශාස්ත්‍රමයෙන් තමයි මේ চৈতසිකයට බහින්නේ. ඒක නිසා කෙලින්ම මේ වගේ දේවල් ආධුනිකයාට අදාළ වෙන්නේ නැති තරම්. ආධුනිකයා උත්සාහ කරන්නේ කායानुපස්සනාවෙන් වේදනානුපස්සනාවෙන් ඇවිල්ලා තමයි මේ චිත්තානුපස්සනාවට බහින්නේ. නමුත් යම් වෙලාවක යම් ආකාරයක මාර්ගඵල ඥානයකට හෝ මේ ජීවිතයේදීම කියන සතන් පාත යටතේදී ක්‍රියාත්මක වෙන යෝගාචරයකට නම් අනිවාර්යයෙන්ම මේක පිළිබඳව ප්‍රත්‍යක් අවශ්‍ය වෙනවා. මේක පිළිබඳව ප්‍රත්‍යක්ෂයක් අවශ්‍ය වෙනවා. මේ ප්‍රත්‍යක්ෂයට විතරක් භාෂාව අවලංගුයි. භාෂාව ගත්ත ගමන් සංඥාවපත් ලයිලක් ඇති වෙනවා. සංකේත ගත්ත ගමන් සංඥාය පටලයිලා. මේ සංකේත මේ සංඥා ප්‍රේරමවන වෙන්නේ තමන්ගේ පිටතට සංනිවේදනයක් කරනකොටයි මේ මොහොතෙන් වෙන මොහොතකට සංනිවේදනයක් කරනකොටයි මේ මේ තනින් වෙන තැනකට යනකොටයි. තමන් දැන් මෙතෙන්ට එනකොට කිසිම සංනිවේදනයක් අවශ්‍ය නැහැ ප්‍රත්‍යක්ෂේ නැහැ යට තියෙනවා. ආනේ පදන මේ පමණයි මේ සංඥාවගේ চৈতසිකයක හැබෑව. නිර්වත් රූපේ නියම පිළිඹු කරගන්න පුළුවන්. මේක අර මේ ජීවිතේ වාගේ අවබෝධය ලැබීම වගේ ඕම වීරවන්ත අධිෂ්ඨානයක් ඇති ඒ වාගේම හොඳ ආයක මානසික සෞඛ්‍යයක් ඇති කෙනෙකුට ඇර දරා ගන්න බැරි තරම්. මේ නිසා ගෝක් ආගම් අතුරතර මේ කාය භව වේදා ඇති වෙන්නත් ආගම් නැති වෙන්නත් <clears throat> මුල් වෙලා තියෙනවා මේ සංඥා. ඒක නිසා මේක වෙනම විග්‍රහ කිරීම නම් බොහොම රසවත්. ඒ වුණාට බොහෝම ගැඹුරු භව මේක විස්තර කිරීමට එනකොට එතන ගැඹුරු භව නම් ඉතින් නෑ කියන්න බැරි වෙනවා. සංඥාව සාමාන්‍යයෙන් හඳුනන්නේ හඳුනා ගැනීම වගේ. සංඥානන ලක්ෂණ. හඳුනා ගැනීම. අපි අපි නැත්නම් මම කියලා ගත්තාම ඉන්නා බවට සංඥාවක් කරන්ට ඕන නිසානේ අපි කතා කරන්නේ මේ මේ විවිධ සම්බන්ධකම් පවත්වන්නේ එක්කෝ මුදුනාවෙන් හදන්නේ එහෙම නැත්නම් Taman පහත්ය කියලා හිතන්නේ নানা ප්‍රමණි ක්‍රම ඔක්කොම ඇතිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම තමා අනුගේ වෙනකොට හඳුනා ගැනීම කටයුත්තට සකයි කිව්වම ඒකම තමයි. ඒ එහාට අපි හොඳයි කියනත්ෝ නරකයි කියනත්ගේ වෙනකොට හඳුනා ගන්නවා. රූප ධර්ම, නාම ධර්ම වලින් වෙනකොට හඳුනා ගන්නවා. තව වලින් තින් හඳුනා ගන්නවා. සුදෙන් කළු වෙනකොට හඳුනා ගන්නවා. මෙන්න මේ හඳුනා ගැනීම සම්භාවයට තමයි ලෝකේ දැනුම කියලා පෙන්නන්නේ. ඒවා වෙනකොට වෙනකොට හඳුනා ගන්න පුළුවන් ක්‍රම වැඩි වෙන්න වැඩි වෙන්න ඒ සංනිවේදන ක්‍රම ඉතාමත්ම දියුණු උතුම් ශ්‍රේෂ්ඨ වශයෙන් සලකනවා. ඒක නිසා සංඥාවක් නැතුව සමූහයක ජීවත් වෙන්න අමාරුයි. අප සංඥාටයි කියන්නේ එක එක වර්ග කරන හැටි, වෙන් කරන හැටි, ඒවා අර්ථකථන දෙන හැටි, ව්‍යාකරණ හදන හැටි, වා ක්‍රියාපදේ නාම පදේ වෙන් කරන හැටි, අතීත කාල අනාගත කාල පච්චුප්පන්න වශයෙන් එක එක එක වෙන් කරන හැටි විශාල වශයෙන් මේ සංඥා රාශියක් අවශ්‍යයි. කොච්චර මේ සංඥාවේ අපි වහල් වෙලා තියෙනවාද කියනවනම් අන්තිමට අපි සංඥාවෙම වහලෙක් බවට පත් අපිම හදාගත්ත සංඥාවේ අපිම වහලෙක් බවට පත් වෙනවා හරියට අද සල්ලි මනුස්සයා විසින් අහගෙන සල්ලියට මනුස්සයා වහල් වෙලා ඉන්නවා වගේ. ඒ නිසා අපි හරි බයයි අපේ ප්‍රകൃතියට. අපි හරි බයයි වර්තමාන මොහොතේ දිගට හිත පවතිනවා. අපි හරි බයයි මේ වර්තමාන හිත තමන් තුළම පවතිනවනේ මෙතනම පවතිනවා. ඒක නිසායි ආයන පස්සන ආදී මූලික භාවනාවලදී විශේෂයෙන්ම විපස්සනාට සුදුදෙන අරමුණක් ගන්නකොට අනිවාර්යයෙන්ම ඒ පවතින සංස්කාර කොටසකට හිත දාපුවාම ටිකෙන් ටික ටිකෙන් ටික හිත පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා ආනාපානි හෝ ඉන්දිය නැතිලීම හෝ Taman තුලම වර්තමානයේම මෙතන. ඊට පාත්තන්න උත්සාහ කරනවා. එහෙම නැතුවත් පිම්බීම හැකලීම ආනාපාන තිබුණු බව දැනීමක් අපිට පෙර සංසාරයේ තියෙන මේ ජීවිතේ හතිපත්තාන ඉගෙන ගන්න සාකච්ඡා කරන කලින් මුත් පිළිලා තියෙනවා. නමුත් අපි දන්නවා ඒකට භාවනාවක් කියලා කියන්නේ. භාවනාවක් වශයෙන් මේ අරමුණ ඉදිරිපත් කර ගන්න නම් අපි නැවත නැවතත් ඒ අරමුණේම තමන්ගේ ආධ්‍යාත්මික පවතින මේ සංස්කාර රොත්තකට නැවත් නැවත හිත යෙදීමෙන් වර්තමාන මොහොතට තමන් ළඟට මෙතනට හිත ගන්න. අන්න ඔතෙන් ආවට පස්සේ සංඥාව සංඥාවේ තියෙන ආධිපත්‍යයේ බිඳිනවා. අපිට ඕනේ නෑ කවුරුවක්වත් ඇවිල්ලා කියලා දෙන්න දැන් හිත අරමුණේද තියෙන්නේ නැද්ද කියලා. එයින් පිට ගියොත් අපි යන හිත පිට යනවා කියලා. එහෙම නැත්නම් වික්ෂිප්ත වෙනවයි කියලා හිතවිලි පහළ වෙනවා, වේ ශබ්ද ඇහෙනවා, වේදනා එනවයි කිය උනොත් නම් අපිට පටලවිලක් ඇති වෙන බව දන්නවා. නමුත් අර වර්තමාන ආරමුණේ හිත පවතිනවන කිසිම කවුරුත් ඇවිල්ලා උගන්වන්න ඕනේ නැහැ. දැන් මේ වෙන දේ මේකයි කියලා. නමුත් ඒ විදිහට වර්තමාන මොහොතේම අරමුණේම මෙතනම හිත පවතිනවනම් කිසි වේලාවක් යනකොට ඕන ශරීරය පිළිබඳ සංඥාවක් නැතුවයි. කාලය පිළිබඳ සංඥාව නැති වෙලා යනවා. ඔන්න එතකොට යෝගාචරයට පය හිතෙනවා ඇස් දෙක අරලා බලනවා කියනවාද මගේ පය මේ වෙලාව කොච්චර ගිහිල්ලාද? ආදි වශයෙන් අර ප්‍රත්‍යක්ෂයක හිත එනකොට සංඥාව දුරු වෙන නිසා අපි නැවත නැවතත් අර නිත්‍ය සංඥාව ගන්න ඇත්තරලා හෝ බලන. මේක සාමාන්‍ය දඬුවම් කළ යුතු වරදක් නෙවෙයි. මේ සාමාන්‍ය යෝගාවචරගේ හැටි. මේකම සමහර වෙලාවට බයකම නිසා භාවනා අතහැරලා යන යෝගාවචර කොච්චර දෝ ඉන්නවා. ඒ වගේම ඒක නිසි වයරින් තෝරලා බේරලා දෙන්න බැරි කම නිසා කර්මස්ථානාචාර්යවරුන්ට ඒ ඇත්තොත් එහෙනම් කියන නැවත ටිකක් බුද්ධානුස්සතිය කරලා බලන්න නැත්නම් මොනම ක්‍රමයකට හරි ආයතරයක් අර පරණ සංඥාව තහවුරු කරගන්නයි කියලා කියනවා. එහෙම නොවි දිගින් දිගටම තමන් ගත්ත ඒ සංස්කාර කොටසෙම හිත පවතිනවනේ මේ සතිපට්ඨාන සූත්‍රය අවසාන සඳහන් වෙන විදිහට මේ දවස් හතකින් හෝ අවුරුදු හතකින් හෝ පැහැදිලි වෙනසක් ඇති වෙනවා. නමුත් ඒක බර වැඩි කියනවා නම් එපයි කියනවනේ ඉතින් ඒක දිය කරලා තුනී කරලා තමයි දෙන්න වෙන්නේ. එතකොට ඉතින් සංසාර හතක් වෙන්න පුළුවන්, බුද්ධ කල්ප හතක් වෙන්න පුළුවන්, ජීවිත හතක් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මේ සංඥා පිළිබඳ හොඳ අවබෝධයක් ධර්ම සාකච්ඡාවලදී ධර්ම දේශනාවදී ඇති කරගෙන මේ සංඥාව වර්තමානයේට ආපු ගමන කියන නැත්නම් මානසිකාරයේ වර්තමාන මොහොතට ආපු ගමන ඒ සංඥාවට වෙන නිර්වයකේ තියෙන නිර්වර්ණ වීම නිරු ඉන්දන භාවයටපත් වීම ඉස්හානත්ම විචිත්‍රණය. ඉස්හානත්ම යෝගාවචරයෙන් අවබෝධ කර යුතුයි. ඒ නිසායි මේ සංඥා චෛතසිකය පිළිබඳව අපි මේකයි මේකේ ලක්ෂණය මේකයි මේකේ රස ආදි වශයෙන් ඉගෙන ගන්නෙ ඉගෙන ගත්තාම අර භාවනාදී අත්ත වශයෙන්ම හිත වර්තමාන මොහොතේ Taman ළඟ Taman තැනට ආපුවාම ඒක ලොකු ශක්තියක් ඒක භාවනායේ ලොකු දියුණුවක් භාවනායේ ලොකු එකලසක් බව යෝගාවචරයට තමන්ටම වැටහෙනොත් ඊගා චිත්තක්ෂණ දිගට භාවනා කරගෙන යන්න පුළුවන් කලකම්පනක් කරගන්න පුළුවන්. සංකල කම්පන නැතුව. එනසම් වාක් යෝගාගෙන් තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි භාවනා ආරමුණේම හිත යනකොට බය වෙනවා. පැකිලියන. අත්ත ගන්න වැරදිලාද කියලා හිතෙනවා. ඒ තරම්ම අපි මේ නිත්‍ය සංඥාවේ හිත තියෙන්නේ නමුත් වර්තමාන මොහොතේ මේ හිත පාතිනකොට මේ නිත්‍ය සංඥාව කැඩේ. අනිත්‍ය සංඥාව මතුවෙනකොට යෝගාවචර හිතන්නේ ඒක වැරදිලා. මට මේ වාතාමාරුවක් අමාරුයි. එන්න තමයි දෙම කිපිලා. මට එහෙම නැත්නම් හිත අමාරුවක් ආදි වශයෙන් අර භාවනාවේ ඇති වෙන අනිත්‍ය සංඥාව රෝග ලක්ෂණයක් කියලා හෝ හිතනවා. එනිසා සංඥාව පෙන්වන්නේ හඳුනා ගැනීමේ ලක්ෂණයයි සංඥාවේ හැටි. ඒ වගේම තමයි ඒකේ කෘත්‍ය නැවත සැරයක් ඒකම දැක ගන්න මොකක් හරි සලකුණක් ගන්න. සංඥා චෛතසිකේ කෘත්‍ය මම මේ මතක් කරනවා. ඒක හරියට වඩුවෙක් තමන් මේ දැනෙල් රාමුවක් හෝ දුර රාමුවක් හෝ වෙන මොකක් හරි උපකරණයක් හදනකොට ඉස්සලාම අරගෙන එළිය ටික ඇඳ ගන්න. එළිය ටික ඇඳගෙන ඒ ඇඳගන්නේ ඒ ගොඩ නැගිලි අවශ්‍ය වික ප්‍රමාණ වලටයි. ආනේ ඇඳගත්තු සංඥාව තමයි ඊගාවට ඔහු ඒ ලීය කපන්න කොටන්ට පිරිසිදු කරන්න පාවිච්චි කරන නැවත නැවතත් ගොඩනැගිල්ලට යන්නේ. අන්න ඒ වගේ මේ වඩුවා විසින් ඇඳගන්න ඒ සලකුණු ටික වගේ තමයි අපි යම් කිසි කෙනෙක් දැකපු ගමන් ඒ මනුස්සයා අපිට නරක වේදනාවක් දීපු කෙනෙක් නම් අනිත් දවසේ මෙයා දකින්නකොටම හඳුනා ගැනීම සඳහා අපි ඕක පිළිබඳ ලකුණක් ඉතේ කියලා. අපි සංඥාවක් ගන්නවා කියලා කියන්නේ. ඇඳිනීමක් ගන්න. ඊට පස්සේ අපි දකින්නේ අර පුද්ගලයා නෙවෙයි අපි ඉතිසල දවසේ ගත්ත සංඥාව තමයි. ඒතර ඉස්ලාම ඇති වෙන ආකල්පයේ යම්ම ඒක අනිවාර්යම අඩුපාඩු සහිත ආකල්පය. නමුත් මේ ආකල්පය තමයි ඊට පස්සේ දවසේ ආත්මයක් අපි කරගන්නේ. ඒ නිසා පළවෙනි දකින්න දවසේම යෝසමන්තිකාරයෙන් බැලුවා නම් සති සම්පජාඤ්ඤය තිබුණා නම් මේ දැකීමක් මෙතන සිද්ධ වෙන්නේ මේ පුද්ගලයායි මට ඇති වෙච්ච වේදනාවයි දෙක අතර සම්බන්ධතාවය ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන් ආදි වශයෙන් ඕන තරම් හිතට ඉඩ තියෙනවා ආනේම හැඟීමක් නැති කෙනාට භාවනා මානසිකාරයක් නැති කෙනාට සංඥාව කරන මේ විපල්ලාස නොදන්න කෙනාට අර පුද්ගලයා අනිදාස දකින්නකොටම ඒනෙම වද දෙන කෙනෙක්. කරදරකාරයෙක් විදිහට. සැප දීපු කෙනෙක් නම් සැප සංඥාවක් එළවනවා. ඒක නිසා මේ දාරුන් ආදිතෝ තක්කකෝ විය වඩුවා ඒ දීදවවල සංඥා ලකුණු කරගන්නා වගේ අපි හැම වෙලාවෙම උදේ ඉඳලා හැන්ද වෙනකන් ඇහැට රූපයක් වැටෙනකොට කනට ශබ්දයක් ඇහෙනකොට නාසයට දිවට කයට මොකක් හරි පහසක් ලබනකොට හිතට හිතවිල්ලක් එනකොට හැම එකක් එක්කම හඳුනා ගැනීමක් කරනවා. එහෙම නැත්නම් කියන්නේ ගඳක් දක් කරනවා. අපේ ගඳක් ඉතුරු කරගන්න. ඊට පස්සේ අපි ඒක දකිනකොටම ඉස්සලාම අපට මතුවෙන්නේ අර ඊට ඉස්සර දවසේ තිබ්බ සංඥාව තමයි. අපි මේ ඇඳගත්ත ලකුණ තමයි. ඒ මොකද අපි කියන්නේ එතකොට මම දැකපු එකනේ අවුරුද්දේ ගන්නේ මට වෙච්ච දේ අවුද නැහැ කියන්නේ. අවුරුද්දේ දෙයක් නැහැ. ආදිවාසී තමයි ඇත්ත වශයෙන්ම ඊට ඉස්සල දවසේ වෙච්ච සිද්ධිය ප්‍රත්‍යක්ෂය මේකට සාක්ෂියක් වශයෙන් ගන්න. එනිසා මේ පුද්ගලයා මේ මානසික ආධාරයක් තියෙන කෙනෙක් නෙවෙයි හැටි එහෙම තමයි. නමුත් බුද්ධ දේශනාවේ සඳහන් වෙන අර පළවෙනිම ගන්න ආකල්පයත් අංග සම්පූර්ණ එකක් නෙවෙයි සරුවටි එකක් නෙවෙයි. නමුත් මේ බුද්ධලා කවදාකවත් ඒක බහා තබන්න ලෑස්ති නෑ. උන්චි කාරණාව. විශාල ලොකු වෙනසක් ඇති වෙන්න ඕනේ යාගත්ත සංඥාව වෙනස් කරලා. ඒ නිසා සංඥාව මූලිකවම මේ ලෝකයේ වර්ණවත් කරනවා. විවිධාකාරයෙන් වර්ණවත් කරනවා අපි ඊට පස්සේ දකින්නම ඒ වරක් දැකපු දෙයම තමයි. දැකපු දේ අපි දීපු සංඥාමයි දකින්නේ. ඒක නිසා වඩුවා ලී දඬු වල ලකුණු කර ගන්නා වාගේ සඳහන් කරනවා නැවත අඳුනා ගැනීම සඳහා ඒ ප්‍රත්‍යක් ලකුණක් සංඥාවක් ඇති කරගන්න. ඒක මේ කවුරුත් කරන දෙයක්වත් පුහුණු කරන දෙයක්වත් නෙවෙයි ඒ මනුස්ස හිත හැටි ආත්මය ආත්ම සංඥාව ගන්න හැටි අනිත්‍යයේ නිත්‍ය සංඥාව ගන්න හැටි මේක සාජාතයෙන් කියන දෙයක් අපට අවශ්‍ය කරලා තියෙන්නේ මෙන්න මේ වෙදෙන වෙන බව දැනගෙන ඒකට නැවතත් අහු නොවි ඒකට නැවතත් මත් නොවි මේ තුන නැවත සංඥා සංඥා පහළ වීමට ඉඩ නැති වෙන තාලට දෙවනි සැරේ අලුතෙන්ම බලන්න කවදාකවත් දැකුණ නැති දෙයක් විදිහට බලන්න පුළුවන් වෙනව නම් ලෝකෙ දිහා කොටින් අපි ගත්ත තානාපාණිය දිහා නැත්තම් බිම්බීම හැකිලිම දිහා අපිට කවදාකවත් ඒක පිළිබඳ බයක්වත් ඒක පිළිබඳ සැකයක්වත් පහළ වෙන්නේ නැහැ. භාවනා කරනකොට ගොඩදෙනේ. මේ භාවනාවේදී මූල කර්මස්ථානයේ පිළිබඳව තියෙන සාදරකමේ මූල කර්මස්ථානයේ දිහා අලුතෙන්ම බලන ගතිය සයින් දෙකෙන් පිළිනු කරගන්න. පරණ කරගන්න. නෑ මම ඒක දාන්න ඒක දැක්කා. ආයි පිම්බීම හැකලින් පිළිබඳ විස්තර මම කියන්න ඕනේ මොකද මම ඒක දැකලා තියෙන්නේ. අන ඒ ඊයේ කියපු තාලෙම ආනාපානෙ ඊයේ කියපු තාලෙම තමයි කියන්නේ. ඇවිල්ලාම කියන්නේ. අලුතෙන් මොකක්වත් දැකේ නැහැ. ඒ කියන්නේ ඒ ඊ ආනාපානෙම තමයි සංඥාවයි මේ හිතේ ධාන කතා කරන්නේ දැන් අවශ්‍ය කරලා තියෙන්නේ. ඉන් පස්සට එන දේවල් වැදගත් කී හිතන ගැඹුරු කී හිතන දේවල් සාකච්ඡා කරන්න ඕනේ නැති නමුත් ආනාපානෙන්වත් හිත ගිහිල්ලා නැහැ. ඊළ තියෙන ආනාපාන සංඥාවට. ඒක විසින් දක්වන වෙස්මුනේ හොඳ හෝ වේවා නරක හෝ වේවා ඒ මතින් මූණ නරක කරගන්න. එහෙම නැත්නම් සතුට වෙනවා. ඒක දිගේ භාවනාව ගියාට කවදාකවත් අපි මුලට අපි කවදාවත් යථාර්ථයට පහින්නේ නැහැ. ඒ නිසා හැමදාම භාවනා කරනකොට කවදාකවත් භාවනා කරපු නැති කෙනෙක් වගේ. බොහෝම සාදරව. බොහෝම ඒ දිහාවට අදහන සුළු ගැතිය භාවනාවට යනවනම් ඒ සංඥාල් කෙරෙන විපල්ලාස බොහෝ දුර අඩු කරගන්න පුළුවන්. ඒ නිසා යෝගාවචරෝන්ට විතර මතක් කරන දෙයක් තමයි කමඨාන් සුද්ධ කරනකොට හැමදාම මුල කර්මස්ථානෙන් පටන් අරගෙන කතා කරන්නේ. මුල කර්මස්ථානේ මුල කර්මස්ථානට බහිනකොටම පටන් ගන්නකොටම කොහොමද ක්‍රමයෙන් ඒකම දිහා බලනකොට මොකද වෙන්නේ? ඔය තුනක් වෙලාවට මේක මතක තියෙනවා පළවෙනි දවස් 10 ඇතුළත යෝගාවචරය. දෙවෙනි දවස් 10 වෙනකොට ඉතින් හඳුනා ගැනීමක් ඇති කර ගන්නවා. මම අර කියපු විදිහටම තමයි ඒක නම් තියෙන්නේ මෙන්න මෙහෙම මෙහෙමනම් වෙනවා කියලා අර පිටිපස්සේ තියෙන දේවල් විස්තර කරන්න හදනවා අර මූල කර්මස්ථානට බැස ගැනීම නැත්නම් අපි එදා දවස් තුනක කොහොමද සංඥාවල් ඇති කරගත්තේ කියන කතාව ඕන විදිහට හිතනවා ඕක නම් ඉතින් දන්න දේ කියන්න දෙයක් නැත්තේ නෑනේ කිය මේ භාවනාවේ අවුලක් ඇති කරගන්න. ඒ නිසා භාවනා යෝගාවචර හැම වෙලාවෙම ආධුනික හිතක් තියාගන්න. හැම දෙයකටම ආධුනික හිතක් තියාගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි පුංචි ළමයාගේ මනසේ තියෙන සුන්දරත්වය. ඒ ළමයා ලෝකෙ කිසිම දෙයක් හඳුනන්නේ නැහැ. ඒක දකින් දකින් සෑම දේම සාදරව බලන්න. උත් වයසට යනකොට යනකොට යනකොට මොනම දෙයක් අත් නොදැක්ක දෙයක් නෙවෙයි දකින්නේ. ඒ කියන්නේ පරම සංඥා කන්දක් කොට ගහගෙනයි තියෙන්නේ. එන විදිහට කියනවා ලී දඬුවල ලකුණු කරපු වඩුවෙක් වගේ ගොඩාක් වැඩ තියෙන හැම දිනම ලකුණු කරලා තියෙනවා. කොතනින් පටන් ගන්නද කියලා කියන්න බැරි තරම් එතන අවුලක් ඇති වෙලා. ඒක නිසා සංඥායේ කෘත්‍ය තමයි මොකක් හරි ලකුණක් ඉතුරු කරනවා. නැවත හඳුනා ගැනීම සඳහා ලකුණක් ඉතුරු කරන එක තමයි සංඥාවේ කෘත්‍ය. ඒ වගේම තමයි මේ ඒකෙන් ඒක තියෙන බවට දැනගන්න පුළුවන් ගතිය තමයි ඒක කවදාකවත් සංඥාව කිසිම වස්තුවක් ගැන පූර්ණ අවබෝධයක් ඇති කර දීමේ ශක්තියක් ඇති. නිසා ආසදයක් ආවොත් එක සැරයක් බලුවට මදි අපට. මොකද ඒක තෘප්ති කර වෙන්නේ නැහැ. අතෘප්ති කරයි. නැවත නැවත බලන්න ඕනේ හරියට විදුලි රේඛාවක් කියලා දැක්වයි. කවවම දාකත් විදුලි රේඛාව සම්පූර්ණයෙන් අපට ලකින්න බෑ. එක්ක ශබ්ද අහනවා, එක්ක රූප දකින්නවා, එක්ක ආකාරය දකින්නවා, එකයි දකින්නේ. ඒ නිසා අපි නැවත නැවතත් බලන්න බලාපොරොත්තු වෙනවා. හොඳදී. හොඳ දේ විතරක් නෙවෙයි අන්තිම අපුල අන්තිම දකින්න බැරි තරම් දුක්ඛ ජනක දේ වුණ අපි නැවත නැවත බලන්න පෙළඹෙනවා මොකද ඒක බැල්මකින් අපිට කවදාකවත් පූර්ණ ආභෝධයක් ලැබෙන්නේ ඒක නිසා හිත නැවත නැවතත් ඒකටම නම් වන ගතියක් තියෙනවා සංඥාවේ අඩුපාඩු. පු탁ජන කමක් මේ ඒකමයි යන්නේ. පු탁ජනේට කවමදාකවත් වස්තුවක් ඇති ආකාරයෙන් දකින්න බෑ. ඒක නිසා උට නැවත ඒක බැලීමේ තෘෂ්ණාවක් පහළ වෙනවා. අඩුවක් ඉතුරු වෙනවා. පූර්ණත්වයේ නැති කිරි නැති භවයේ ලකුණ. ඒක නිසා විදුලි විදුලි රේඛාවක් දිහා බලනකොට වගේ අපි නැවත නැවතත් ඒක දිහා බලන්න උත්සාහ කරනවා. ඒ මොකද ඒ විදුලි රේඛාව පුරුණ වෙලාවේදී ඇති සම්පූර්ණ ලක්ෂණ අපිට කවදාකවත් දැක ගන්න බෑ. ඒ වගේම තමයි අර කලින් දැකලා ගත්ත සංඥාවක් තියෙනවනේ ඒකම තහවුරු කරන්නම තමයි අපි නැවත නැවතත් බලන්නේ. ඒක වෙනස් වෙයි කියන අදහස අපි බය කරවන ඒක පෙන්නනවා මේ අන්ධයෙකුට ඇතෙක් අත ගෑවොත් ඒ අත අන්ධයාට බෑ අතගේ සම්පූර්ණ හත්පස ඇත ගාලා සම්පූර්ණ හත්ති රූපේ හිතේම වගා කකුල අත ගාපු එක හිතාගෙන ඉන්නවා ඇතා කියන්නේ වංගිඩියක් වගේ එකක් කියලා. පලිගත ගාපු එක හිතාන ඉන්නවා ඒක වය පොස්සක් වගේ එකක් කියලා. කන අත ගාපු එක හිතාන ඉන්නවා ඒක කුල්ලක් වගේ කියලා. හොඳේ අත ගාපු එක හිතාන ඉන්නවා ඒක පොල් ගහක කඳක් වගේ කියලා. බඩපැත්තට ගාපේ කරන හිතන විශාල ගලක් වගේ. ඊට පස්සේ දවසේ තතහත ගන්න දුන්නොත් අර ඊ අත ගාපු වංගෙඩියම තමයි අද බලාපොරොත්තු වෙන්නේ. කලිගත ගාමනුස්සයා ඒ කොත්තම තමයි බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒ වගේ අපේ හිතේ තියෙන අර ගිය පාර අපි දැකපු එකමයි නිත්‍ය සත්‍ය ඒක ප්‍රත්‍යක්ෂයි මම අත්දැකා. ඒ වස්තු વિશે නැවත එහෙම නැත්නම් කියන වෙනස් ආකාරයෙන් බලන්න අපි ලෑස්ති. එහෙම අපි හිතන්නේ එහෙම දැකීම එහෙම වෙනස් කරන්න වීම නෝන්ජල් කමක්. කොන්දපණ නැති කමක්. අපිට ඉෂ්ට ප්‍රතිපත්තියක් නැති ගැටියක් තියෙන කියලා පුදුමාකාර විදිහට අර ගත්ත දේම නැවත නැවත තහවුරු කිරීමේ විශාල ප්‍රයත්නයක් පු탁යන කමිතිය. ඉන්නේ මේක අපි ශ්‍රද්ධාව මාර්ගයේ ਸਰවඥාන්ති ඉදිරිපිටදී ධර්මයේ ඉදිරිපිටදී සංඝයා ඉදිරිපිටදී නාමන සුළු ගතියකට ආවොත් මිස භාවනාව හරියන්නේ ගත්ත දේම නැවත නැවත තහවුරු කරමින් සඳහන් කරමින් ඉන්නවා. ඒක පිළිබඳව හොඳ ගැඹුරුයි නමුත් හොඳ නිදර්ශනයක් බ්‍රහ්මජාල සූත්‍රයේදී සම්වර්තන සඳහන් කරනවා ලෝකයා මේ සංඥාවල් නිසා හිත තහවුරු කරගෙන ඒ මතෙන් දෘෂ්ටි වලටපත් වෙලා 62ක් දෘෂ්ටි එදා සරුවචනාසේ ජීවමානව ධර්මාන වැඩ හිටපු කාලේ ඉන්දියාවේ තිබිලා තියෙනවා. මේ සෑම දෘෂ්ටියක්ම අපිට පේනවා මෝඩකමක් විපල්ලාසයක් කියලා. නමුත් සර්වඥයන් දේශනා කරන ඒ එක්කෙනෙක්වත් ඒව අත්දකලා නැතුව නෙවෙයි කතා කරන්නේ. ඒකත් ඇත්ත වශයෙන්ම දැකලාමයි කියන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැකලා තියෙන භාගයයි. ඒනපි තදපි තදපි පස්සපච්චය කියලා හැම සර්වඥාන්තේ සර්වඥතා ඥානේ ඒ එක එක දෘෂ්ටියක් විස්තර කරලා කියනවා මහණෙනි මේ මේකට නොදක හිම නෙමෙයි මේ කතා කරන්නේ. අතගාන නැතුව නෙමෙයි මේ කතා කරන්නේ. ඇත්තම දැකලා තියෙනවා. ඒ නිසා මේ මොනවක් අද්දන්න නැති අපට ඒව විවේචනය කරන්න අයිතියක් නැහැ. මොකද ඒ ඇත්තව කතා කරන්නේ වර්ධකලා. ප්‍රශ්නේ තියෙන්නේ අත්දැකීම සම්පූර්ණ. විපල්ලාදයක් විතරයි. පෘථග්ජන භාවයේදී නැත්නම් අපි කියනවා සෝතාපන්න අවස්ථාවට આવත් ආර්ය භාවයේදී සක්කාය දිට්ඨිය පිළිබඳව පැටලෙන්න පැටලෙන්න පුළුවන් සංඥා ටික අපි කඩා ගන්නවා. නමුත් තව සංඥා සංවේදන රාශියක් තියෙනවා. ඒ නිසා අපිට මුලින්ම සිද්ධ වෙනවා මේ සංඥා ගැන කතා කරනකොට අපි දැනටම ලෝකය පිළිබඳ වර්ගවල වටහාගෙන ඉවරයි. මේක හරියට වටහා ගන්නවා කියලා කියන්නේ මොකද්ද? වර්ගවල වටහාගෙන තියෙන බව දැන ගැනීම පමණමයි. ඒ වෙනතෝ පිට බාහිර ලෝකයක් ඇත්තේ නැහැ. ලෝකේ තියෙන්නේ මේ සංඥා පටලවමින් වටහා දෙන්නේ මා තුළම තමයි. දැන් ලෝකේ හදලා කවදාක සංඥාව හදන්න බෑ. මම හදන්නත් බෑ. අපිට පුළුවන් වෙනවා මා තුළ හැම වෙලාවෙම රූප රූප සංඥා, සත්ත්ව සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන මේ දේවල් වල දැනට පටලවිල්ලක් තියෙනවා. මම නිත්‍යදී අනිත්‍ය වශයෙන් අනිත්‍යදී නිත්‍ය වශයෙන් ගන්න ලොකු ප්‍රයත්නයක් මා තුළ තියෙනවා. මේ අසුබ දේ සුබ වශයෙන් ගන්න ලොකු සංඥාපේ පල්ලාසයක් මාතුල තියෙනවා. සුඛ වශයෙන් ගන්නට සුභ වශයෙන් ගන්නට ආත්ම වශයෙන් ගන්න. මෙන්න මේ බව දන්නා සුළුව රූපයන් දකිනකොට මෙනෙහි කරනවා නම්, සද්දයක් ඇහෙනකොට මෙනෙහි කරනවා නම්, ගන්ධයක් ඇහෙනකොට මෙනෙහි කරනවා නම්, රසයක් දකිනකොට බලනකොට ගඳ විඳිනකොට මෙනෙහි කරනවා නම්, ස්පර්ශයක් ලබන වෙලාවදී මෙනෙහි කරනවා නම් ඉතිවිල්ලක් යන වෙලාව පාස ධර්මාරාමණක් යන සඳහා මෙනෙහි කරනවා නම් බොහෝ වාර මෙනෙහි කිරීමෙන් අපිට පුළුවන් වෙනවා රසය පිළිබඳව ඇහැට අපි ඇහැට රූපයක් ගත්තොත් ඇහැට රූපයේ පිළිබඳව මෙනෙහි කිරීමේ දක්ෂ වුණොත් රූපේ විදේ හෝ ඇහැ විදේ මැක්වීම වෙනුවට මම දැන් දකින්න ඉන්නවා කියන තැනට හරියට. ඒක රූපේ පිළිබඳව සංඥාව ගන්නවට වඩා ඇහැ පිළිබඳ වැරදි සංඥා ගන්නවට වඩා බොහොම නිවැරදි තැන. මම දැන් දකිමින් ඉන්නේ. ඒ නිසා අපි රූපේටමත් වීමක් නැහැ, ඇහැටමත් වීමක් නැහැ, දැකීමේ ලොල් භාවයක් නැහැ, දකින බව දන්නේ. හැබැයි ඒකකොට ලෝකේ බොහෝම නියම වර්ණ දෙයක් බවට පත් වෙනවා. බලන්න දෙයක් නැති දෙයක් බවට පත් වෙනවා. මත් වෙන්න දෙයක් නැති බවක් පත් වෙනවා. මොකද අපි මේ දකින්න බවයි දන්නේ. මෙතෙක් වෙලා දකින්න රූපේයි මත්තුනේ. දකින්න ඇහැටයි අපි මත්තුනේ. දැන් මේ සංඥාවල තියෙන භයානක මත්කරණ ගතිය නිසා දකින්නකොටම දකින්න බව දැනගන්න උත්සාහ කරනවා. ඒක ලකු ලාභයක් ලකු නිවැරදි කිරීමක් බව. අහනකොටම අහන බව දැනගන්න. ගන්ධ සුවඳ රස පහස ලැබෙන වෙලාවෙදී මේ බව දැනගන්න. එහෙම නැත්නම් ධර්මාරම්මණයකට මත්ලා ඉන්න වෙලාවදී මම දැන් මෙන්න මේ විශේෂයි මත්ලා තියෙන්නේ කියලා දැනගන්න ගන්න උත්සාහය භවනා ජීවිතයේ ආරම්භය කියලා කියන්නේ. හැම දෙයක් පිළිබඳව සංඥා අලුත් සංඥාවකට නැත්නම් සංඥා වෙනස් වීමට ඉඩ තබාගෙන කරන මේ ගතිය ඉතාම වැදගත්. එහෙම නැත්නම් අපහාරක අපි අර කලින් ගත්ත සංඥාවල් දිගීම තමයි යන්නේ. මේකට තවත් මේ ලෞකික නිදර්ශනයක් ඉදිරිපත් කරනවා නම් අපේ සුපිතකී ක්‍රන්තාරෝණ කිරීම වගේ වැඩ පිළිවෙලවල් පුස්කොළ පොත්වල ලියලා පස්සේ ලෝකයා මේ මුද්‍රණ කර්මාන්ත ඉගෙන ගත්තා. ඉගෙන ගත්තට පස්සේ සාහිත්‍යයේ ලේඛන කලාවේ පුදුමාකාර වෙනසක් ඇති වුණා. කොටින්ම මිනිස්සයා හිතන්න පටන් ගන්නවා දැන් කාලේ විග්‍රහ කරන්න පටන් ගන්නවා ශිෂ්ටාචාරය කියලා කියන්නේ ලේඛන කලාවට. කලින්ම කවුද ලේඛන කලාව ඉගෙන ගත්තේ? ඒත් උත්සන්න ශිෂ්ටාචාරය. නැත්තම් එවිට ඒ කාලේ ශිෂ්ටාචාරය හිතලා තියෙනවා කියන විදිහට ශිෂ්ටාචාරය සහ මේ ලේඛන කලාව අතර පුදුමාකාර විස්තර විවරණාවක්. නමුත් මේ අතර මැදට පස්සේ වර්ණ සේ සේ අනන්ත සරල චිත්‍ර ඉන්න පටන් ගත්තා. චිත්‍රපටි. ඊට පස්සේ ශබ්ද කැවුවා. ඊට පස්සේ හිතුවා ඔක්කොමලා දැන් ඉතින් ලේඛන කලාව ඉවරයි. ඒක මොකද ලේඛන කලාවෙන් කරන්නේ ඇහෙන් රූප ඇහෙන් රූප මේ සංඥා ටිකක් බලලා චිත්‍ර රූපයක් මවා ගන්න එකනේ. දැන් ඒ වෙනුවට රූප වායනිය රූපේ මාලක් පේනවා. සද්දේ අදල පේනවා. අකුරු තෝරනම් පේනවා. ඒ නිසා හිතුවා ලේඛන කලාව පොත්පත් කලාව දැන් සම්පූර්ණ අභාවයට යයි මිනිස්සු පුදුමාකාර විදියට රූප වාහිනියට ශබ්ද වාහිනියට බැඳෙයි කියන්නේ. නමුත් ටිකක් කල් ගිහලා බලනකොට මිනිස්සු කවුරුත් හදලා දෙන්න රූප බලන්න කැමති නෑ පොතක් බලලා තමයි මවා ගන්න රූපයක් තියෙනවා. ඒකට තාම කැමති. ඒ නිසා පොත්පත්වල විකිණීමේ කිසිම වෙනසක් කළා නැහැ කියලා කියන සංකල්පයකට. රූපවාහිනිය ආවත්, ශබ්ද ආවත්, එහෙම නැත්නම් සමහර චිත්‍රපට දෙනවා ගඳක් දෙනවා. ඒ සියල්ල දෙනවට වඩා Taman හදාගන්න චිත්‍ර රූපේම නැවත නැවත මත්ලා ඉඟමිනිය කැමති නිසා පොත් බැලීම තාම මිනිසුන්ගේ රුචිය පවතී. පොත් පිටිනීම අඩුවක් නැතුව සිද්ධ වෙනවා. ඒ නිසා අපි හරි කැමති ලෝකේ බලනවට වඩා අපි හිතන විදිහට ලෝකේ මවාගෙන එහි ජීවත් වෙන්න මේකයි මනෝ ලෝකේ කියලා කියන්නේ. මේක තුල ඕනම ප්‍රාතිහාර්යයක් පාන්න පුළුවන් ඉස්සෙකුට මොඩේ. අර මුංගලහාට මුගලක් වෙන්නේ වගේ. යෝගාචරය මෙන්න මේක සංඥාව කියලා කියන්නේ මිනිගුවක් බව දැනගන්න. මනසික උපමා සංඥා. මෙන්න මේ මිනිගුව රැවටෙන්න හදන්නේ නෑ. විරුද්ධ තුල ලාභ සත්කාර වශයෙන් ඉහළ නගින්න හදන්නේ නෑ. ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නේ අනේ කවදානම් මම මේ මිරිඟුවේ මේ මමම මවාගෙන රඟපාන ලෝකේ සත්‍යයට කවදානම් වෙන්නේ ආනාපානෙ කොහොමද මම ලඟ වෙන්නේ ඉන්දිය හැකිලීමට කොහොමද මම ලඟ වෙන්නේ සද්දයක් ඇහෙනකොට සද්දයක් ඇහෙන බව මෙනෙහි කරන තැනට කොහොමද මම ඉන්නේ වේදනාවක් එනකොට වේදනාවක් විඳින බව දැනගන්න තැන මම කොහොමද එන්නේ හිතවිල්ලක් එනකොට හිතවිල්ලක් තියෙන බවට මම කොහොමද එන්නේ ඒක ඉතාමත් ප්‍රත්‍යක්ෂයි නමුත් අපි හිතනවා භාවනා කරගෙනකොට සත්‍යයක් ඇහුනොත් භාවනා කැඩෙනවා. අයි වේදනාවක් ආවොත් භාවනා කැඩෙනවා. පිටිවිලක් ආවොත් භාවනා කැඩෙනවා. ඒ මොකද අපි චිත්ත රූපයක්ම වාගෙන ඉන්නවා සංඥාවක් තියෙනවා භාවනාව නම් කියන්නේ මෙන්න මේක. ඒක නෑ. නමුත් අපි ප්‍රත්‍යක්ෂ ලෝකෙට ඉන්න බව සාන්දෘෂ්ටිකව මේ මොහොත ගත කරන බවට ලකුණු තමයි වේදනාව කියන්නේ. ඒකට අවදි කරන තැන තමයි සත්‍ය කියන්නේ. හිතවිලි කියලා කියන්නේ. ඉතින් ඒකට අපිට තියෙන්නේ මේ වෙලාවේ අරමුණ නෙවෙයි තියෙන වේදනාව. සත්‍යයක්. ඒ තුල දරගන්න. ඒ ගැන කම්පා වෙන්නවත්, චංචල වෙන්නවත් දෙයක් නැහැ. මොකද සත්‍යයක් ඇවිල්ලා වදිනකොට ආයේ කවුරක්වත් ඇවිල්ලා කියන්න දෙයක් නැහැ. අර තිබුණු මනෝලෝකේ සම්පූර්ණයම කඩාගෙන වැටලා පැහැරේ. නමුත් ඒකට අපි බයයි. ඒ නිසා සංඥාව පිළිබඳ හදාරනකොට නැත්නම් සංඥාව පිළිබඳ වඩ වඩා දැනගන්න දැනගන්න අපිට තේරෙන පටන් අර ගන්න අපි කවදාකවත් ලෝකයට ප්‍රතික්‍රියා කරන්නේ නැති එන හැම සංඥාවක්ම හැම එන හැම සලකුණක්ම සංඥා ලෝකයට දාන සංඥා ලෝකය අවබෝධ කර ගැනීම ප්‍රස්තාවක් කරගෙන අවදිගෙන ඉඳලා කරන්නේ එනිසා සංඥාව ඉතාමත් වැදගත් වෙනවා විශේෂයෙන්ම සති කියන চৈতසික අපි දන්න සතිපත්තාන කියනකොට එහෙම නැත්නම් මොන කායගත සති ධම්මානුසති, බුද්ධානුසති ආදී තැන්වලදී මේ සතිය විස්තර කරනකොට මෙන්න මේ සංඥාවේ තියෙන ගතිය ප්‍රයෝජනවත් විදියට යෝනිසමනසිකාර විදියට හරවන්න අටුවාචාරින් වහන්සේලා ගෙන හරපෑමක් දක්වනවා. මොකද සතියේ තියෙන්නේ එකත් අරමුණේම කිදා බහින ගතිය. මතු පිට පාවෙවි ලාමකව මතු පිට හැදෙන ගතියක් නෙවෙයි අරමුණට බැස ගන්න ගතිය. කොලාපයින් ගතියක් නෙවෙයි ඩබල් ගතියක්. අපි ලාපන ලක්ෂණ කියන්නේ. ඒ වගේම තමයි අරමුණේ මත් නොවි අසම්මෝධේ. සම්මෝධයක් නැහැ. අන්දමන්ද භාවයක් නැහැ. කලකොල භාවයක් නැහැ. මේ ආස්වාද අවස්ථාව, මේ ප්‍රසආස අවස්ථාව, අනන්ත මේ පිම්බෙන අවස්ථාව, මේ හැකිලන අවස්ථාව කියන හොඳ පැහැදිලිකමක් ඇති වෙනවා. ඇති වෙනවා නම් විතර සතිය තියෙනවා. පිම්බීම කියන මෙනෙහි කරලා හැකිලිම ගැන හිතනවනම්, හැකිලිම ගැන මෙනෙහි කරන ගමන් පිම්බීම බලනවනම් ඔන්න ඒකට පටලයිලක් තියෙනවා. එහෙම මොනක්වත් නැතුව ගන්න අරමුණටම හිත දානවා නම් ඒක තමයි සත්‍යයේ මේ සත්‍ය කෘත්‍ය සම්මෝහ අසම්මෝහ රස. ඒ වගේම තමයි විෂයාභිමුඛ භාව පච්චපට්ඨ තමයි හොඳට වැටෙනවා. ඒ අරමුණ මූණට මූණ දාලා ඉන්නා වගේ වැටේ. කලකොල භාව අන්ධ භාව නැහැ. මෙන්න මේකට ආසන්න කාරණාව වෙනන්නේ චිර සංඥා පදස්ථාන. එකම අරමුණ බව දනිමින් එක අරමුණේ බොහෝ වෙලා චිත්ත සංඥාවේ ඉන්නකොට තමයි සතිය සතියට ආධාර ලැබෙන්නේ. අරමුණ වහා වෙනස් වෙනකොට සතිය අතට. ඒක නිසායි ආනාපානේ වගේ ඒකාකාර අරමුණක මේ ආස්වාස මේ ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස වතේ අරමුණේම හිත ස්ථිර සංඥාවේ තමයි සතිය තාවු වෙන්නේ. නැත්තම් සතිය තාවු වෙන්න ආසන්න කාරණා වෙන්නේ හිත සංඥා. මේක තානත් අමාරුයි කියලා කියන්නේ ඇහි ලබා ගන්න ඒ තරම්ම යොසුලු. ඒක නිසා අපි ඉස්සල්ලා මේක අරගන්නේ කාය කායකම කාය ප්‍රසාදේත ස්පර්ශය අතර. මොකද ඒක ටිකක් පවත්ම ගතියක් තියෙනවා. පිම්බීම හැකිලිම හෝ නැවත නැවත නැවත නැවත යොදවන්න. මේ පිම්බෙන වාර මේ හැකිලෙන වාර. මේ පිම්බෙන වාර මේ එක එකක් එක එකක් වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීම කරනවා. සංඥාව තහවුරු කරගන්න. මේ ඇතුළේම මේ පිටවීම. මේ වම මේ දකුණ වශයෙන්. අන්න ඕක ඒ කියන්නේ මේ අරමුණේ ප්‍රධාන කොටස් දෙක එකිනෙකට වෙන්කර හඳුනා ගැනීමේ දක්ෂතාවයේ නැති වුණ තැන කවදාකවත් විතර සත්‍යයක් හිතෙන්නේ නැහැ. ඒ නිසා ආරම්භක අවස්ථාවේදී ඒ පිම්බෙන වාරේ හැකිලෙන වාරේ සතහන් වශයෙන් ආකාර වශයෙන් දැක ගන්න පුළුවන් මොකද පටන් ගන්නකොට හිත නුකු පොහුදුන් ගතියක් තියෙනවා නුකුණු ගතියක් තියෙනවා ඒ වගේ ආරමුණු කරවසු ගතියක් ඒ නිසා කමඨා සුද්ධකට හොඳට මතක් කරන කොහොමද තමයි පින්වෙන වාරය අත්දැකේ හැගෙන වාරට සාපේක්ෂව අතුල් වෙන හුස්ම කොහොමද අත්දකින්නේ පිට වෙන හුස්මට සාපේක්ෂව වම වශයෙන් සක්මන් කරනකොට ඒ ලැබෙන අත්දැකීම දකුණු වශයෙන් තමන අත්දැකීමට වෙන් කරගට දකින්න තරම් සංඥාවේ තියුණු සිවුණු භාවයක් තියෙනවා යම් හේතුවක් නිසා හිත සීලෙන් නිසා හෝ වෙන වික්ෂිප්ත වාහක නිසා හෝ හිතේ සමාහිතයක් නැත්තම් මෙන්න මේ මූලික හඳුනා ගැනීම වල අනුපාතය. ඒ විතරක් නෙමෙයි සතියේ සාහුරු වෙන්න නම් ඒ සංඥාවම නැවත නැවතත් ඊගාවසරේ පිම්බෙන කොටත් ඊගාවසරේ පිම්බෙන කොටත් ඊගාවසරේ පිම්බෙන කොටත් අලුතෙන්ම බලන්න ආසේ ඒත් එක්කම එන හැකිලීමේ වෙන්කොට දැන ගැනීමේ සාදර බවක් තියෙනවා. ආස්වාද ප්‍රසන්න දෙකේ වෙනස හඳුනා ගැනීමේ සාදර බවක් තියෙනවා. අන්න එතකොට මේ යෝගාවචරයාගේ අර මුල්ම දකපු සතිය මුල්ම සතියට දැක්ක පිම්බීම දෙවෙනි පිම්බීමට වැඩිය වෙනස්. තුන්වෙනි එකට වැඩිය වෙනස්. මොකද කවම කවදාකවත් අපේ හිතට සම්පූර්ණ පිම්බීමක් සම්පූර්ණ හැකිලීමක් සාකල්යෙන් දකින්න බෑ. හැමදාම අදුමයි. එන්න පළවෙනි දර්ශනයට වඩා දෙවෙනි දර්ශනයේ සංඥාවක් එකතු කරගෙන පූර්ණත්වයකට. දිගින් දිගට දිගින් දිගට යනකොට තමයි අපිට මේ පිම්බීමේ හැකිලීමේ පෙර නොදක්ක ඇති හැටිය ටික ටික ටික ටික පේන්න ගන්නවා. ආනේ පේන පටන් අර ගන්නකොට උදුමයි සංඥාවේ ලොකු පරිණාමයක් පරාවර්තනයේ මේ පෙරලීමක් සිදේ. නැවත නැවතත් නැවත නැවතත් එකම අරමුණම දක්නකොට අනිවාර්යයෙන්ම හිත ඒ අරමුණේ තියෙන ස්වභාවික ලක්ෂණ ඒ සටහන් ආකාර වලට වඩා එයත් ආ වූ ඇති හැටිය අනිත් වඩා ගැඹුරකට දොරවල් යොමු වෙනවා. ඊටපස්සේ ඇරේ. ආනේ ඇරීම සංඥාවේ ඇති වෙන මේ එකම අරමුණ දිහා දසදහස්වර බලනකොට ඒ විදිහේ සංඥා වෙනස් වෙන භාවයේ දකින්න නම් අර මුල ඉඳලා මෙතෙන් එනකන් අඛණ්ඩ සතියක් අවශ්‍යයි. මේක ආධුනිකයන්ට බොහොම දුෂ්කරයි. ආධුනිකයා බොහෝ විට භාවනා කරන ගමන් කල්පනා කරනවා දැන් හරිද මම ඉන්නේ මුදියබ්බේ ඥානේද මම ඉන්නේ සංකාරෝපේක්ඛා ආදී වශයෙන් කල්පනාවල් ඕ හිතට පහළ වෙනවා. ඒ නැත්නම් මේ සම්මේ මේ සම්මුතියද මම ඉන්නේ පරමාර්ථ පැත්තේ ඉන්නේ ආදි වශයෙන් කල්පනා මේ සෑම කල්පනාවක් නිසාම අර සති ධාරාව කැඩෙනවා. සති ධාරාව තහවුරු වෙන්න සෞඛ්‍ය සම්පන්නව ගත්ත සංඥාව නැත්නම් ලැබෙන ස්පර්ශයේ දිගින් දිගට දිගින් දිගටම තිර සංඥාවක් වඩටපත් වෙනවනම් ඒ යෝගාවචර ලොකු ආරක්ෂාවක් වටේ. හොඳට තේරෙනවා දැන් භාවනාවේ කැඩිල්ලක් නැහැ. ඒ අතරමැද සාර්ථකක් තියෙනවා. වේදනාවක් දැනෙනවා. හිතවිලිත් එනවා. නැත්නම් වෙන වෙන බාධා තියෙනවා. නමුත් කෝක තිබුණත් තමන් අර ගත්ත අරමුණ දිගින් දිගට මේක හැම පැතිකඩක්ම හැම පැත්තෙම බලන එකයි මට කරන්න තියෙන්නේ. බාධා තියෙනකොට මට අරමුණේ රංගනේ හොඳට දැක ගන්න පුළුවන්. ඒ නිසා මම බාධාවල් වලට මේ තන දෙන්නේ අරමුණටමයි මූල කර්මස්ථානයටමයි කියලා දිගින් දිගටම දිගින් දිගටම මේක දිගේ යනකොට තමයි මේ අරමුණේ සාමාන්‍ය භෞතික විද්‍යාඥයෙක් දක් ගන්න පුළුවන් භෞතික ලක්ෂණ ඉක්බවලා ඇතුළකට ඇතුළාන්තයකට බහ ගන්න පුළුවන්. එතකොට යෝගාචරයට තේරෙන්නේ මම ඉස්සර ඉන්දිය නැතිම ගැන කතා කරා නම් ඊට වඩා වෙනස් කතා වෙනස් ආකාර වෙනස් දේවල්. දැන් එන්ටෙන් ටෙන්ටෙත් පේන්න ආනේ විදිහට යනකොට එනේන දේවල් විස්තර කරගෙන යනවා නම් අනිවාර්යයෙන්ම මේ මත පිට බැල්මකට භෞතික විද්‍යාඥයෙක් දකින්න දැක්මකට වැඩිය අර මුනේම බලනකොට ඒකේ සංතති ලක්ෂණේ දැක ගන්න පුළුවන්. සංතති කියලා කියන්නේ අපි බලාගෙන පිම්බීම කෝ හැකිලිම නැත්නම් ආස්වාදෝ ප්‍රස්වාදය එකක් නෙමෙයි. ඒක තුළ වැඩ රාජකාරී රාශියක් තියෙනවා. ඒක එක චිත්තක්ෂණයක් නෙමෙයි. චිත්ත වීති පරම්පරාවක්. ඒකෙන් එක කොනක් දැකලා අපි මෙතෙක් කියලා කතා කරලා තියෙන දැන් ඒක දින හැම හැඩතලයක්ම සම්පූර්ණ කාලයේ දිගේම බලා ඉන්නකොට අර මුලින් දැක්කට වැඩිය හුඟක් වෙනස් අර අන්ධයා ඇත අත ගාලා මේක කුල්ලක් වාගේ මේක වංගෙඩියක් වාගේ මේක පොස්තක් වාගේ කියලා අවබෝධ කරගත්තදී ආත්පතින්ම අතකගා ඉන්න ලැබෙනව නම් තේරෙන්න පටන් අර ගන්න මේවා එක එක එක කොටස් නමුත් මේ ඔක්කොගේම එක සමස්තයක් තියෙනවා ඒ සමස්තය වශයෙන් බලපුවාම මේ ඇතාගේ කොටස් එහෙම නැතුව වංගෙඩි කුළු නෙවෙයි ඒ විතරක් නෙවෙයි තව හොඳට ඇස්සේ කරලා බලා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඉච්ඡත් ඇති ලෝක අදහසක් ඇති වෙනවා. එහෙම නැත්නම් ධර්ම චක්ෂුෂේ පහළ වෙනවා. අන්න ඒකට මේ සංඥාවේ පැටලවිද සංඥාවේ එන්ටෙන් ටෙන් ටෙන්ට අලුත් වියන ගතිය එනකොට යෝගාවචරය ඒ තුල අඛණ්ඩ භාවයක් නැති වුණොත් දිගට පවත්වන ගතිය නැති වුණොත් ඇති ධාරාවේ අඛණ්ඩ භාවය නැති වුණොත් ඉතින් අර දකින දකින රූපේදී ඉතින් ලෝපණය කරගන්න මේ මම බලා හිටපු අරමුණේමද මේ මොකද වෙලා තියෙන ආදි වශයෙන් අන්දමන්ද භාවවලටපත් කරනවා අන්නේ අන්දවන්ද භාවයටපත් කිරීම තමයි වාක් වේලාවට මේ මේ ඉදිනදා වැඩ බහුල ඇත්තන්ට භාවනා දිගට කරගෙන යන්න බැරි වෙන කාරණා. යෝගාවචරයේ වශයෙන් පැවිදි වෙලා අරණියගතව කළත් අදහස නිවන නෙවෙයි නා. අදහස මේ බාහිර ලෝකේ වැඩ කටයුතු නම් මෙන්න මේ සති ධාරාව එන්නේ අකණ්ඩ නැතුව යනවා. එතකොට හැමදාම භාවනාව හැමදාම අලුත්. ඒක අර ගිනි ගාන දාන්න උපමාවෙන් තමයි විස්තර කරන්නේ. ලීයක් ලීයක් අතුරලා ගින්න උපරව ගන්න හදනවනම් දී දෙක අතුරලා රත් වුණාට පස්සේ අඛණ්ඩවම ඇතිලිම කෙරුවොත් ගිනි පුපුරක් ලබා ගන්න පුළුවන්. නමුත් ටිකක් තුරතුරලා අත වේදයි කියලා නතර කළා ආයත තුලන්න ගත්තොත් අර කලින් කරපු ප්‍රයත්නයේ ප්‍රතිඵල නැතුව. අනිත් වගේ තමයි භාවනාදී මේ සංඥාව ආරම්භ වෙලාවදී මෙහෙමයි කරගෙන කරගෙන යනකොට මෙහෙමයි කියන එක Tamanටම අස්පනා අපිට සාක්ෂි වෙන්න නම් සාතික වෙන්න නම් අනිවාර්යයෙන්ම යෝගාවචරය එක දෘෂ්ටි කෝණයක් දැකලා දැක්කයි කියලා හිතන්න නරකයි. දැන් මේ දැකීම පටන් ගත්තා විතරයි මේ දැනුම මතම තවදුරටත් බලන්න ඕනේ අලුත් පිටකේ. මෙන්න මෙහෙම බලන ඉන්නකොට මේ සංඥාව ක්‍රමයෙන් ක්‍රමයෙන් වෙනස් වෙන හැටි. උදේට දැක් ගන්න පුළුවන් මේ ඇත්තටම වෙන්නේ මේ සම්මුති ශක්තියේ ඉඳලා පරමාර්ථ සත්‍ය දක්වා යන්නේ. එහෙම නැතුව කණ්ඩ කැඩි කැඩි රූපෙන් ශබ්දයට ශබ්දෙන් ගන්ධයට වගේ නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් හිටගෙන ඉන්න ඉරියව්වට හිටගෙන ඉන්න ඉරියව්වෙන් ළඟල ඉරියව්වට ආදී ඉරියව් මාරු කරන ආදී විදියට කරන්න ගත්තොත් විගතෝම මේ දුක්ඛ සත්‍ය පවතී දුක්ඛ සත්‍ය යථාර්ථය දකින්නම් එකම අරමුණක් මෙන්න මේ වගේ ධවනිකාටික රාශියම බලන ඉන්නකොට හොඳට වැටෙනවා අපි මෙතෙක් කල් ලෝකේ දිහාට අතගෙන තිබුණු සංඥාව කොච්චරනම් වර්තමාන මොහොතේ Taman තුල මෙතන කියන විසඳා ගන්න පුළුවන් ප්‍රශ්නයකට එනවා Taman නැතුව මේ මොහොතේ නොවි මෙතන නොවි ගන්න ලෝකයේ සම්පූර්ණ විසඳන්න බැරි ලෝක ප්‍රශ්නයක්. දැන් වර්තමානයේ සංඥාවත් එක්ක ගත්තොත් එතකොට ඒ කියන ප්‍රශ්නයක් නැහැ. මේ වගේ හාත්පසින්ම වෙනස් සිද්ධියක් තමයි වෙන්නේ මේ අන්ධ පෘථග්ජනයන් තුල යම් කිසි වැරද්දකට වැරදි ආකාර වැරදි ආකාරයකින් යමක් දැක්කම ඉස්ලාම සංඥා විපල්ලාසයක් පාටපත් වෙන සංඥා විපර්යාසයක් වෙනවා. ඊගාවට මිනිස්සු ආර පිටි දකින්න දකින්න ඒක ගඳක් වේවා රසක් වේවා ආලෝකයක් වේවා ස්පර්ශයක් වේවා ධර්ම කාරණාවක් වේවා නැවතත් අර විපල්ලාත හිතෙන්මයි දකින්න දකින්න දකින්න ඇද හේවනල්ල කැඩෙන දීගේ හේවනල්ලත් ඇදට තමයි පේන්නේ. එතකොට ඒක කියනවා අර කලින් මේකට කියනවා සංඥා විපල්ලාස දකින්නකොටම ඇති වෙන සංඥාවි හඳුනා ගැනීම විපිරියාසයි. ඊගාවට ඒක චිත්ත විපල්ලාසක් වාටපත් වෙනවා. ඒ සිද්ධිය නැත්නම් ඒ පුද්ගලයා නැත්නම් ඒ අරමුණ එන්නකොටම අපේ හිත එක පැත්තකට මෙන්න මේක නැවත නැවත වෙනකොට අපි දෘෂ්ටි වශයෙන් විපල්ලාස වෙනවා දෘෂ්ටි විපල්ලාසයක් වුණොත් බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩම කළත් කවදාකවත් ඒ පුද්ගලයා හදන්නේ නැහැ. ඒයි තාමත්ම පහසුවෙන් ලේසියට දිනපතා නිතිපතා සිද්ධ වෙන මේ සංඥා විපල්ලාසය චිත්ත විපල්ලාස මට්ටමට ඉච්ඡි විපල්ලාස මට්ටමටපත් වුණාට පස්සේ මේ මනසට ගහලා පැනලා වැඩක් නැහැ. ඒකයි මේ මිත්‍යා දෘෂ්ටික අර්ථොත් එක්ක කරුවචන සඳහන් කරන ඒගොල්ලෝ බොරු නෙවෙයි කියන්නේ. දැකලාමයි කතා කරන්නේ. නමුත් පටන් ගන්නකොට ඉඳලම පැටලිලා තියෙනවා. ඒ පැටලිල්ල දිගේ ඝන බහල භාවයක් මේකේ තියෙනවා. ඒක නැවතත් ආපහු යන්න අර මූලික ස්ථානට යන්න ඒ අත්තු අම්මා මුත්තා හිවත් මේ දෘෂ්ටි නම් අතාරිනවා. බෞද්ධයයි කියලා කියන්නේ ආන්නේ වගේ අපි දැනටමත් ඉන්නේ මෝඩ දෘෂ්ටියක. අල්ලාගත්ත බුද්ධහම කියලා හෝ අල්ලාගෙන තියෙන. ඒකත් දෘෂ්ටියක්මයි. මෙන්න මේක වෙනස් කරන්න. මේක වෙනස් කරන්න අලුත් සංඥාවල් අලුත් තොරතුරු වලට අපි ලෑස්ති වෙන්න. ඊට අලුත් කරගන්න. අලුත් කරගත්තේ නැත්නම් අපි කොහොමදක අපි බදාගත්ත දෙයටම තමයි නැවත නැවත ඡන්ද දෙන්නේ. මේක කවගොම්ම දාකවත් සීලකින් හෝ සමත භාවනාවකින් එහෙම අත ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒවා ඉදි කරන්නේ තියෙන සංඥාම තහවුරු කරන එක. විපස්සනාදී විතරක් ඒ පුද්ගලයා ලෑස්ති වෙනවා මේ නිත්‍ය සංඥාව නිසා අපි බැඳුනේ දැන් අනිත්‍ය සංඥාවේ දෙන විදිහට නිත්‍ය දේ වුණත් නැවත අලුතෙන් බලන්න. සුභයි කියලා හිතාගත්ත දේ වුණත් මේ ලෝකෙ ඉපදෙන දුක හොඳයි, මනුස්සාත්ම භාවය හොඳයි, අධ්‍යාල ලැබුණා හොඳයි කියලා අපි හිතන්නේ. ඒ වුණත් අපි බලනවා මේ ලෝකෙ දුකයි, මනුස්සාත්ම භාවයේ දුකයි, ඇහත් අපිට දෙන්නේ දුකමයි. ඒ වගේම දුක්ඛ සුඛ සුභ අසුභ ආත්ම අනාත්ම කියන මේවායි මේ නිත්‍ය සුඛ සුභ ආත්ම කියන එක අපි උපදිනකොටම දහවැද්දට හම්බෙච්ච දෙයක් බුදුරජාණන් හම්බෙච්ච දෙයක් සර්වඥාන්ති මතක් කරන්නේ මෙන්න මේක පිළිබඳව සංඥාව වෙනස් කරන අදහසෙන් එනතන මූලික අපිට ලැබිලා තියෙන සැකිල්ල වෙනස් කරන අදහසෙන් වැරදි කියන අදහසෙන් බැලීමමයි සර්වඥාන්සේ විශේෂ ලෝකෙට දීපු අලුතෙන් දීපු දේ ඒක තමයි විපස්සනා කියන්නේ. අනික හැම වෙලාවකදීම අපි කරන්නේ ඒ කියන සංඥාවෙන්ම වැඩ ගන්න එකයි. ඒක නිසා අපි නිතරම මතක තියාගන්න ඕනේ අපි දැනට වැරද්දක ඉන්නේ කියලා. ඒ වැරද්ද නිවැරදි කිරීම කවවම දාගවත් කවුරුත් වෙනින් කාටවත් කරන්න බෑ. අනිවාර්යයෙන්ම Taman කටයුතුයි සර්වඥාන්සේ ධර්ම දේශනා කරන්නේ මෙන්න මේ යෝජනාව කෙනෙකුට කරන්න. මොම කවදාකවත් විනාශ කරන්න විනාශ කරපන් විනාශ කරමි විනාශ කරනකම් මම වැඩේ නැතර කරන්නේ ආදිවාසී එහෙම අන්තවාදී අදහසක් සර්වඥ දේශනාවේ නැහැ. නමුත් තමන්ට පුළුවන් ගන්න මේ සර්වඥාන්සේ ලෝකේ පහළ වුණා මට මනුසාත්ම භාවය ලැබුණා මට ඇහැ කන දිවනාදී ලැබුණා මට කල්යාණ මිත්‍ර සේවනේ ලැබුණා ධර්මානුකරණ ප්‍රතිපත්තිය ලැබුණා මේ ලෝකේ පැවිද්ද තියෙනවා ඒ නිසා මම අදිෂ්ඨානයක් ගන්නවා මේ ජීවිතයේ උප්පත්තියත් එක්ක මට ලැබිච්ච මේ නිත්‍ය සංඥාව සුඛ සංඥාව රූප සංඥාව ආත්ම සංඥාව අනිවාර්යම අභියෝගයට ලක් කරලා ප්‍රතිපදාවේ යනවා මෙන්න මේ සඳහා ප්‍රතිපදාවක් අවශ්‍යයි කියලා කියන එකම නිකාය තමයි තේරවාද නිකාය අනික ගොල්ලෝ හිතන මේ බණ කියනකොට මේ සංඥා වෙනස් කරගත්ත ගමන් එතනම නිවන් දකින්න ඕනේ නිවන් දකින්නවා ඒක සමාහයට සංඥාවක් වෙන්නේ කියලා. නමුත් මේ ප්‍රතිපදාවේදී සංඥාවේ මේකවර යන්නේ නැහැ. ටිකෙන් ටික ටිකෙන් ටික නිරවුල් සංඥා විසින් අවුල් සංඥාව අයින් කර. තව තවත් නිරවුල් සංඥා විසින් අර අවුල් සංඥාව අයින් කරන් අයින් කරන් අවසානයේ Tamanට ආපු ගමනකුත් එක්ක තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ප්‍රතිපදාවකුත් එක්ක වෙනස ක්‍රමිකව සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ වගේ සංඥා වගේ දේවල් වල වහාම මම දැන් මේ ධර්මයේ අහපු ගමන් මම දැන් ඊගාවට ආනාපානි රහත් වෙන්න. මම මේ ඊගාව ආනාපානි සියල්ල දැක්කනවා ආදි වශයෙන් ඒ සංඥා වෙනස් කරගන්න හදන එකක් ඒකත් ඒ තරුණ ඕදයත් එක්ක එන ප්‍රතිඵල බලාපොරොත්තු අධික භාව වෙනිසා ටිකක්යක්. අවත් සංඥා විපල්ලාසය. මේ සා ප්‍රතිපදාවේ යනකොට නම් අන්න අර විදිහේ බරපතල පටල විදි වෙන්න විදියක් නෑ. අපි ප්‍රධාන වශයෙන්ම දන්නවා අපි ළඟ දැනට මෙන්න මේ විපල්ලාස හතර තියෙනවා. සංඥා විපල්ලාස හතර තියෙනවා අපි නිත්‍ය වශයෙන් ගන්නවා. ඒකයි අපි UMP කාර්යය UMP කාර්යයම ශ්‍රී ලංකාව 5000ක් වෙනමස ඒකම සිංහල බෞද්ධය කිව්වොත් ඒකමයි මේ තුල තියෙන ආදාන කායිත්වය. දැඩි ගැම්ම. ඒ වගේම දුප්පට නිස්සාරණය. මේක අතහරින්න නම් අම්මා මුත්තා කිව්වත්. ඒ වගේම තමයි අනිත් පැත්තේ ඉන්න කට්ටිය ඒකාන්තයෙන්ම වැරදි. මම විතරයි සත්‍යය. ඒක තේරම ප්‍රවචනාවේ නමෙන් වෙන් කරලා පෙන්නලා දෙලා තියෙනවා මෙන්න මේ නිසා ධර්මයේ කියලා. නමුත් මේක ලෝකේ පවතින තත්ත්වය. ඒ නිසා අපට වෙන කෙනෙකුට කියනකට වඩා Taman පිළිබඳ අධිෂ්ඨානයක් ගන්න පුළුවන් මෙන්න මෙහෙම ලෝකෙක ඉන්නවා. අපි දැනට මූල කර්මස්ථානයක් හොයාගෙන කියනවා. අන්නේ මූල කර්මස්ථානේ බොහෝ කාල බොහෝ චිත්තක්ෂණ පැය දවස් අපි ආයෝජනය කරලා තියෙනවා. ඒත් අපි ගත්ත මත ගලවන්න අමාරු නිසා අපි අලුතෙන් මේක දිහා බලන්න. අද ඉඳගන්නේ අලුතෙන්ම භාවනා කරන කෙනෙක් වගේ. එතකොට අපිට අර දැක්ක දෘෂ්ටි කෝණයට වඩා දැක්ක පැතිකඩ වලට වඩා අලුත් පැතිකඩකින් මූල කර්මස්ථානේ බලන්න පුළුවන්. මූල කර්මස්ථානේ මේ විදිහට අලුත් පැතිකඩවල අලුත් දෘෂ්ටි දකින්න දකින්න දකින්න මූල කර්මස්ථානේ බාහිර දේවල් නිකම්ම නිකන් දුර්වර්ත වෙන්න පටන් ගන්නවා. ඒක නිසා පටිනිස්සග්ග කියන නැත්නම් දක්වන වචනේදී අට කතාව බොහොම ලස්සනට පටිනිස්සග්ග කියන වචනේ විස්තර කරනවා පක්ඛන්දන පරිත්‍යාග කියලා වචන දෙකයි. පක්ඛන්දනය කියලා කියන්නේ කෙලින්ම බැස ගැනීම. ඒකටම නිමග්න වීම. ඒකටම ඇතුල් වීම. පරිත්‍යාග කියලා කියන්නේ අතහැරීම. විනිපදිනිසල් කියන වචනේ මේක කියනවා. ඒ නිසා අපි බැසගන්නේ මොකේදද? මූල කර්මස්ථානට අතාරින්නේ මොකද්ද? අනිකුත් අරමුණු සියල්ලම එතකොට අතහැරෙනවා. නමුත් මේ පටිච්චාග පටිච්චාග සහ පරිච්ඡාග සහ පක්ඛන්දන කියන්නේ ප්‍රතිවිරුද්ධ අර්ථ දෙකක්. එක පැත්තකින් බදා ගන්න කියන අනිතින් අතහරින්නේ කියනවා. නමුත් අපි මූල කර්මස්ථානයේ දිගේ යනකොට ඉන්දීම හැකිරීමත් එක්ක සත්‍ය ඇහෙනවා. වේදනාව දැනෙනවා. හිතවිලි එනවා. ආනාපානෙත් වෙනවා. එතකොට අපිට මේ නිස්සග්ග ප්‍රතිනිස්සග්ගය කියලා කියන්නේ අපි මෙතෙක් වෙන්න ප්‍රතිපත්ති පුරාගෙන මූල කර්මස්ථානෙම බැස ගන්නවා. නිමග්න වෙන්න ඕන. ඉඳා බහින්න. ආසන්න වෙන්න, උත්සන්න වෙන්න ඕන, සමීප කර ගන්න ඕන. එතකොට මොකද වෙන්නේ? අනිකුත් අරමුණු එන්ට එන්ට එන්ට එන්ට අවස්ථාව නොලැබී පරිත්‍යාගයට ලක් වෙනවා. ඊළඟ මේ දේ වෙන්නේ ආනාර විදි අපි දන්නවා එකම දේක පිළිබඳ නැවත නැවතත් නැවත නැවතත් සාදර. ඒ පිළිබඳ අලුත් සංඥාවක්. සංසන්දනාත්මක සංඥාවක්. දුරළඟ සංඥාවක්. ඇතුළත පිටත කියන සංඥාවක්. ගොරෝසු සියුම් කියන සංඥාවක්. හොඳ නරක කියන සංඥාවක්. අතීත අනාගත කියන සංඥාවල් මේ හේරම ඉගෙන ගැනීමෙන් තමයි සංඥාව කරන්න පුළුවන් මේ විපල්ලාසෙන් අපි හිත කරන්නේ. ඉතින් ඒවට දඟලන්න ඕනේ වෙයි මේ සිද්ධ වෙන දේ. සංඥාව ගැන දන්න කෙනා මේක මේ පිළිබඳව ගන්න පුළුවන් තවත් දෘෂ්ටි කෝණයක් පමණයි. හොඳ ගන්නත් එපා, ඔගේ නරක ගන්නත් එපා. දැන් තියෙන්නේ මේකයි කියලා තේරුම් ගන්න. තේරුම් ගැනීම තුලින් ඉන්ටෙන් ටෙන් ටෙන් පිරිච්ච භාවයක්. භාවනාවේ සම්පත්‍තිකර ස්වરૂපයක් එන්න පටන් ගන්නවා. එතකොට ඔය තුල ඉබේම මේ අෂ්ටලෝක ධර්මයන්ගේ ඉස්සලෙන ගතිය, වහා ප්‍රතික්‍රියා කරන ගතිය, කීපෙන කුප්පන ගතිය එන්නේ එන්නේ ආගම. ඒකට පටන් ගන්නවා ලෝකෙත් එක්ක ඇත්තට කවදාකවත් ඉරගන්න බෑ. අපිට පුළුවන් වෙනවා අපේ පිළිසුම සංඥාවල් එක්ක මොකට මොන දාලයි. ඒකට පුළුවන් තරම් හිත වර්තමාන මොහොතේ. Taman තුලමයි මෙතන. එතකොට නම් අද අදක් ඇති කරගන්න පුළුවන් මේ ජීවිතයේදී අපිට ලැබිච්ච මේ මනස ආත්මභාවයේ මේක ත්‍රි හේතුකයි. ඔය කියන අවශ්‍යතාවය තේරම මේක තියෙනවා. නමුත් බාහිර පැටලව ගත්තොත් අපි මේ අවුල නතර කරන්න සංඥා පිළිබඳ හොඳ පැහැදිලි අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. ඉතින් අපි දැන් පැයක පමණ වෙලාවක් මේ සංඥාට අදාළ වාතර ප්‍රතිපත් කරගත්තා. අපි බලාපොරොත්තු වෙන මේ තොරතුරුත් අපේ කියන දැනුමට එකතු කරලා අපි කරගෙන යන වැඩේ අවුල් පාස නැතුව විචු මාර්ගයේ කරගෙන යමින් මේ තියෙන විපල්ලාස අඩු කරමින් විචු භාවයටපත් කරලා අපිට ඇත්ත ඇති හැටි දැක්ගැනීමේ ඥානෙ මේ ප්‍රයත්න තුලින් ලබා ගැනීමට අද මේ ධර්ම දේශනාවත් හේතු වේවා වාසනාව වේවා කියන අදහසින්